ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාර්මික පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන වටිනා ශ්‍රේෂ්ඨ උතුම් ධර්මයක් දැන් මේ සෑම කෙනෙක්ම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු සිටින්නේ. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ධර්මය ඊ타මත්ම වැදගත් ශ්‍රේෂ්ඨ විතරාගී ධර්මයක්, විත දෝෂී ධර්මයක්, විත මොහි ධර්මයක්. ඒ කියන්නේ කෙලෙස් උපදවන ධර්මයක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළේ කෙලෙස් සංසිඳවන ධර්මයක්. ඒ නිසා දැන් අපි නොඑක් දේවල් ලෝකේ පුරා තියෙන දේවල් යම් යම් අවස්ථාවලදී අපට අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබෙන සෑම දෙයකින්ම සමහර අවස්ථාවලදී අපේ සිත කෙලසෙන, සම් නොසෙඳෙන මේ කිදිහේ ලෝභ දේශ මොහ තණ්හා මාන ආදී කෙලෙස් උපදින දේවල් අපට අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබෙනකොට අපේ සිත සංසුන් බවට පත් වෙන්නේ නැහැ. නොසන්සුන් බවට පත් වෙනවා. යම් අවස්ථාවකදී අපේ සිත සංසිඳීම පිණිස යම් දෙයක් අසනවා නම් ඒ අසන්න තියෙන දේවල් අතරින් ඊ타ත්ම ශ්‍රේෂ්ඨදායි දෙයක් වන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයයි. ඒ ධර්මයට අනුකූලව ජීවිතය පවත්වන ශ්‍රද්ධාවෙන් සිහි නුවණින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදී වාසය කරන සද්ද මේ සත්පුරුෂයන්ගේ సంతාණයට යම් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයක් අසන්න ලැබෙනවා නම් ඒ අසන්න ලැබෙන මොහොතක් ගානේ සිතේ ප්‍රසාදය සතුට සනසිල්ල උදා කර දෙනවා ඒ වගේම කර්මඵල විශ්වාසයේ මතුවෙනවා අහපු නැති බණක් අහන්න ලැබෙනවා අහපු බණක් නැවත අහනකොට ප්‍රගුණවත් වෙනවා සම්මාදිට්ඨිය පෙරදැඩි වෙනවා ධර්මයේ පිළිබඳ සැක සංකා දුරු වෙනවා සිතේ ප්‍රසාදයේ සතුට ඇති වෙන ධර්මතාවයක් බවට පත් වෙනවා කියන එක සරුවත්යන් වහන්සේ පෙන්눔 කරා. ඒ නිසා එවැනි ධර්මයක් දේශනා කරන වෙලාවට සිහි නුවණින් කල්පනාකාරීව අන්නේ විහිත නොවි සමාධිගත හිතකින් ඒ ධර්මයට සවන් දීලා ඒ ධර්මයට අනුකූලව ජීවිතය හැඩගස්වා ගන්නට අවස්ථාව ලැබේවා කියන අර්ථයෙන් තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ ඒ වගේම සරුවත්යන් වහන්සේ අපට ක්‍රම තුනකට ආවාද අනුශාසනා කළා. ditta ධම්මිකාර්ථයෙන් අනුශාසනා කළා. සම්ප්‍රායික අර්ථයෙන් අනුශාසනා කළා. පරමාර්ථ අර්ථයෙන් අනුශාසනා කළා. ditta ධම්මිකාර්ථය කියලා කියන්නේ මෙලව ජීවිතයක් සපවත් කර ගැනීමට වමනා කරන යම් අනුශාසනාවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නම් මෙලව ජීවිතය යහපතට හරවා ගන්න ආකාරයෙන් දේශූ ධර්මයට කියනවා ditta ධම්මිකාර්ථයෙන් අනුශාසනා කළා කියලා. ඊළඟට දේශනා කළා සම්පරායිකාර්ථයෙන්. සම්පරායිකාර්ථය කියලා කියන්නේ පරලව අර්ථයේ පිණිස. පරලව දැන් මේ කරන කුසල් වල විපාක අර්ථය අවබෝධ කර ගැනීම පිණිස විපාක වාරයන් ලබා ගැනීම පිණිස පරලොව යහපත පිණිස දේශනා කළ ධර්මයට කියනවා සම්පරායික අර්ථයෙන් අනුශාසනා කළා කියලා. ඒ වගේම පරමාර්ථ අර්ථයෙන් අනුශාසනා කළා. පරමාර්ථ අර්ථය කියලා කියන්නේ බලාපොරොත්තු වෙන සියලුම සංකල්පනා මුදුන්පත් කරගෙන මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම පිණිස ඒ වගේම හේතුඵල ධර්ම අවබෝධ කර ගැනීම පිණිස නාම රූප ධර්ම, ස්කන්ධ ධර්ම, ආයතන ධර්ම, පටිච්ච සමුප්පාද, ආර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැනි ගැඹුරු ධර්මයන් අවබෝධ කරවාගෙන සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ලබන ලෝකෝත්තර නිවනින් සැනසෙන්න හේතු වෙන පරමාර්ථ අර්ථයෙන් අනුශාසනා කළා. ඒකට කියනවා සම්මේ පරමාර්ථ අර්ථයෙන් අනුශාසනා කළා කියලා. එතකොට අපිට මේ වාගේ ධර්මයක් සරුවත්යන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් මෙලව ජීවිතයක් සපවත් කරගන්නත්, පරලෝක ජීවිතයක් සපවත් කරගන්නත්, පරමාර්ථාර්ථයෙන් ලෝකෝත්තර නිවනින් සැනසෙන්නත් හේතු වෙන ධර්මයක් තමයි සරුවත්යන් වහන්සේ අපට දේශනා කළේ. ඒ දේශනා කළ ධර්මයන් අතර සරුවත්යන් වහන්සේ දේශනා කළ ධර්මයේම ශ්‍රාවක වූ ශ්‍රාමකයන් වහන්සේලා එසේම අවවාද අනුශාසනා කළා. මේ අනුශාසනා අතරින් අද ධර්ම දේශනාවකට මේ සෑම දිනාටම සවන් දෙන්න ලැබෙන්නේ සංයුත්ත නිකායේ කාශ්‍යප සංයුත්තේ කාශ්‍යප මහරහතන් වහන්සේ භික්ෂූන්ට අවවාද අනුශාසනා කළ වවාද සූත්‍ර දේශනාවේ දෙවෙනි සූත්‍රයේ සඳහන් වෙන කර්ම ටිකක් අනුවයි අනුශාසනාව පවත්වන්නේ. එතකොට සරුවඥන් වහන්සේ සෑම අවස්ථාවකදීම දේශකනා දේශනා කළ ශ්‍රාවකයන්ගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ අනුමත කළා. අනුමත කළාම ඒ ඒ වචනය බුද්ධ වචනයක් බවට පත් වෙනවා. අන්නේ බුද්ධ වචනයක් බවට පත් වෙච්ච උතුමන් වහන්සේලා අතර ධම්සෙනවි සාරිපුත්ත මහරහතන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මහා කච්චායන මහරහතන් වහන්සේලා වැනි ශාසන භාරදාරීව එදා වැඩ සිටිය උතුමන් වහන්සේලා ශාසනයේ තුල ඉන්න වික්ෂුන් වහන්සේලා අනබය අනුශාසනා කළා. ඒක අවස්ථාවකදී කාශ්‍යප මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මතක් කර සිටියා. අතකෝ භගවා ආයස්මන්තං මහා කස්සපං එකස්පතක මේ එක අවස්ථාවක පාර්ශ්වත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවා නම් ඉතෙන්ද පැමිණ වැඳ නමස්කාර කරලා එකස්පසක වාඩි වාඩිුණෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේට මතක් කළා කාශ්‍යපය බික්කු ඕවාඩම් කරෝහි කාශ්‍යපේ භික්ෂූන්ට අවවාද කරන්නේ. භික්ඛූණං ධම්මෙන් කතං කරේ. භික්ෂූන්ට දැහැමි කතාවෙන් අවවාදන ශාසනා කරන්නේ. අහං වා කශ්‍යප භික්ඛු ඕදෙයං මමද කාශ්‍යපය භික්ෂූන්ට අවවාද කරනවා. වං වා අහං වා භික්ඛූණං කතං කරෙය්‍යං මමද ඔබද භික්ෂුන් වහන්සේට අවවාද අනුශාසනා කරනවා කියන එක මතක් කරමින් කාශ්‍යප මහරහතන් වහන්සේට මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ සැලකලා. ඒ වෙලාවේ කාශ්‍යප මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ පියවතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලේ තබාගත් උතුම් ප්‍රාර්ථනාවයි. ඉඳලා පාරමී පුරාගෙන ආපු මහෞත්මයන් වහන්සේ නම. පියවතල බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලයේදී එක සිටුවරුගේ ආරාධනාව නිසා 168000ක් රහතන් වහන්සේලාත් එක්ක දානයකට වැඩම කළ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ දානේ පිළිඅරගෙන වළඳන්න සෝදානම් වෙච්ච අවස්ථාවේ ඒ ශාසනයේ හිටපු මේ දුකාංගධාරී භික්ෂූන් අතර අගතැන්පත් බවට පත් වුණ මේ ස්වාමීන් වහන්සේ පින්ඩපාතයේදී ඒ පින්ඩපාතයේ පූජා කරන පස්සේ සිටුවරයා ආරාධනා කළා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා ඒ නිසා අපේ ගෙදරට ඇවිල්ලා දානි වළඳන්න කියලා ප්‍රතික්ෂේප කළා ප්‍රතික්ෂේප කරේ යයි අර දුතාංගධාරී භික්ෂූන් අතර අගතැන්පත් බවට පත් වුණ උන්වහන්සේලා ඒ නිවස් වලට පැමිණ දානවන් දන්නේ නැහැ. එක එක ගම් වලට ගිහින් එක එක තැන්වල දුප්පත් අසරණ අයට පිහිට වෙමින් දොටාංගඩාරී මේ ස්වාමීන් වහන්සේලා හැම අවස්ථාවකදීම ඒ පින්දපාත චාරිකාවේ වැඩමින් ධම්වල ගන්නවා. ඒ නිසා ඒ අවස්ථාවේ එතන හිටපු ඒ පිරිස කල් පිරිසෙන් ඒ කාශ්‍යප මහරහතන් වහන්සේ වශයෙන් හිටිය ඒ උපාසකතුමා කල්පනා කළා මටත් කවදා හරි මේ මේ ශාසනයක මේ වාගේ දුතාංගධාරී භික්ෂූන් අතර අපතෙන්පත් බවට පත් වෙන්න මේ වාගේ පාරමී ශක්තිය මුදාගෙන පුරාගෙන යම් කිසි ශාසනයකදී මේ වාගේ පින්කමක් සිද්ධ කරලා පාරමී පුරාගෙන නිවන් අවබෝධ කරගන්නට ඕනේ කියන අදහසින් ඒ අදහසට අනුකූලව තමයි අපේ බුද්ධ ශාසනයෙහි දුතාංගධාරීන් අතර ශ්‍රේෂ්ඨත්වයටපත් වෙච්ච කාශ්‍යප මහරහතන් වහන්සේ පාරමී පුරාගෙන ආවා. සෑම මොහොතක් පාසාම මේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන සුවසේ පාරමී පුරාගෙන ආපු සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ සඳහා කටයුතු කරපු මහෝත්තමයන් වහන්සේ නමක්. කවුරුත් ආමන්ත්‍රණය කෙනේ අනුබුදුව බුදුරජාණන් වහන්සේ නමක් හැටියට. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි උතුමන් වහන්සේලාටත් එසේම සැලකුවා. සම්බුද්ධ ශාසනයේ පළවෙනි සංගායනාව සම්පූර්ණ කරමින් සම්බුද්ධ ශාසනයේ චිරත්‍ත්‍යය සඳහා කටයුතු කළ මහෝත්තමයන් වහන්සේ නමක්. ඒ වගේම සෑම මොහොතක් පාසාම කාශ්‍යප මහරහතන් වහන්සේ පිටිසිඟා වැඩියේ දුක්පත් අසරණ අනාථ අයට පින්දපාතේ පිණිස ඒ අයගේ පිහිට පිණිසයි හැම මොහොතක් පාසාම කාශ්‍යප මහරහතන් වහන්සේ පිටිසිඟා වැඩියේ එක අවස්ථාවකදී කාශ්‍යප මහරහතන් වහන්සේට ඒ දාන පූජා කරන්ද සද්දේව රජතුමාගේ පරිවාරක ස්ත්‍රීන් 500ක් බක්තලි 500ක් අරගෙන ආවා. ඇවිල්ලා මාර්ගයේ දෙපසෙ ඉන්නවා. දානේ පූජා කරන්න. කාශ්‍යප මහරහතන් වහන්සේ බැලුවා කවුද? ඇහුවා උඹලා කවුද? අපි සද්දේව රජතුමාගේ පරිවාරක ස්ත්‍රී. ඇයි ආවේ? උතුමන් වහන්සේට පින්ඳ පාතේ පූජා කරන්නේ. ඒ වෙලාවේ කාශ්‍යප මහ රහතන් වහන්සේ මතක් කළා ඔබලන්ට දෙව්ලොව කිසිම අඩුවක් නැහැ. සියලු සැප සම්පත් තියෙනවා. ඒ සැප සම්පත් තියෙන නිසා ඔබලාගේ දාණය මම ලබා ගන්නෙ නෑ මම දුප්පත් අසරණ අය වෙනුවෙන් තමයි පින්ඩපාත යන්නේ කියලා ප්‍රතික්ෂේප කළා. තුන් වතාවක් ආයාචනා කළා තුන් වතාවේදීම ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරන් පස්සේ දෙව්ලොවට ගියන් පස්සේ සක්දේව් රජතුමා අසාසිකේ අඹලා මෙච්චර වෙලා කොහෙද ගියේ? අපි මනුලොවට ගියා. කාශ්‍යප මහරහතන් වහන්සේට පින්ඳපාත පූජා කරා. පින්ඳපාතේ පූජා කරාද? නැහැ. ඇයි? කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රකාශ කළේ දුප්පත් අසරණ අයට පිහිට වීම සඳහායි මම පින්ඩපාත යන්නේ. ඒ නිසා ඔබලාට දෙව්ලොව කිසිම අඩුවක් නැහැ. සියලු සතු සම්පත් තියෙනවා. ඒ නිසා ඔබලාගේ දාණය මට සැප නැති හැටියට ප්‍රකාශ කළා කියලා. සද්දේව රජතුමා කල්පනා කළා මං එහෙනම් දානේ පූජා කරන්න ඕන කියලා හිතාගෙන දුප්පත් ගම්මානයක් මවලා නූල් කටින පිරිසකගේ ගම්මානයක් මවලා කාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාවේ ඒ මාර්ගයේ දෙපසින් පළවෙනි ගෙයි හිටියේ කස්දේව රජතුමයි සුජාතාව. කොලාතු වලින් සකස් කරගත්ත ගේක හිටියේ. කාශ්‍යප මහරහතන් වහන්සේ දුප්පත් අසරණ ගම්මානයක් නිසා නුවණින් බැලුවේ නැතුව ගමන් කළා. බොහොම අමාරුවෙන් නැගිටලා මේ කාශ්‍යප මහරහතන් වහන්සේට පිණ්ඩපාත දානි පූජා කළා. අර කුඩා පැල්පතේ ඉඳගෙන. දානේ සකස් කරලා පූජා කරනකොට මුළු පළාතම සුවඳ ගැහුවා. දිව්‍ය භෝජන පූජා කළා. කාශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කළා මේ පිටිසනම් දුප්පත්. පිණ්ඩපාතේ නම් දුප්පත් නැහැ. මේකට මොනවා හරි හේතුවක් තියෙනවා. කියලා නුවණින් බැලුවා. නුවණින් බලනකොට සද්දේව රජතුමා අවවාද කළා. මොකද සද්දේ සද්දේ වේන්ද්‍රී මේ වාගේ වැඩක් කළේ කියලා. ඒ වෙලාවේ මතක් කළා ස්වාමීනි එක පැත්තකින් මං දුප්පත්. සද්දේව රජතුමා තමයි දෙඩොල්ලවට අධිපති. සක්ක දේවේන්ද්‍රයා තමයි මම. නමුත් මං එක පැත්තකින් දුප්පත්. මම මේ සක්‍ර ආත්ම භාවයෙන් ලැබුවේ අබුද්ධෝත්පාද කාලේ මග මානවක වශයෙන් ඉඳලා මන්මාවක් කරලා ලින් පොකුණු හදලා දීලා මේ වාගේ පිනකින් තමයි මම මේ ආත්ම භාවයේ ලැබුවේ ස්වාමීන් වහන්සේලාගේ මේ බුද්ධ ශාසනය පින් කරපු අය අද දෙව්ලොව උපදිනවා ඒ අය තුරුණුවන් වෙනුවෙන් නික්ලේශී වූ මහා රහතන් වහන්සේලා උදෙසා දාන ආදී උතුම් පින්කම් කරලා ඒ කුසල් මහත්ඵල මහානිසංස භාවයට පත් කරගෙන දෙව්ලොව උපදිනවා මහේසාක්‍යානුභාව සම්පන්නයි ඒ අය ගමන් කරනකොට පිරිසත් එක්ක මම හැංගෙනවා. මගේ ආනුභාවය ඉතර නැහැ. ඒ නිසා ස්වාමීනි මං එක පැත්තකින් දුප්පත්. අන්නේ දුප්පත්කමෙන් අත මිදෙන්නයි මම මේ දානේ පූජා කළේ කියලා මතක් කළා. ඒ වෙලාවේ කාශ්‍යප මහරහතන් වහන්සේ දානය ගැන ඒ කීලෙන් පස්සේ කාශ්‍යප මහරහතන් වහන්සේට පින්ඳ පාද දානය පූජා කළෙන් පස්සේ සග්දේව රජතුමා බොහෝම සතුටටපත් වෙලා උද්දම් පෑවා. අපේ බුද්ධ ශාසනයේ දුතංගධාරී භික්ෂූන් අතර අගතම්පත් බවට පත් වුණ කාශ්‍යප මහරහතන් වහන්සේට මම පින්දපාත දානේ පිරිනැමුවා කියලා උදන් පාණ්ඩ පටන් ගත්තා ප්‍රීති වාක්‍ය කියන්න පටන් ගත්තා අහසේ ඉඳගෙන ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ මේ අවස්ථාවට සුදුසු ධර්මයක් දේශනා කළා ඒ දේශනාවට අනුකූලව බලනකොට බුද්ධ ශාසනයේ දුතංගඩාරී භික්ෂූන් අතර අගතැන්පත් බවට පත්වන කාශ්‍යප මහරහතන් වහන්සේලා වැනි උතුමන් වහන්සේලාට මේ වාගේ දාන ආදී උතුම් පින්කම් වලින් සංග්‍රහ කරන්න ලැබෙනවා නම් ශාසනික වශයෙන් මහත්ඵල මහානි සංස බවට පත් වෙනවා කියන එක සක්දේව රජතුමා එදා ප්‍රකාශ කළා වගේම සරුවත්යන් වහන්සේ දේශනා කළා. අන්නේ ඒ ධර්මයට අනුකූලව සරුවත්යන් වහන්සේ මේ කාශ්‍යප මහරහතන් වහන්සේට වික්ෂූන්ට ආවාද අනුශාසනා කිරීමේ වරක්ත සාදේ ලබා දුන්නා. ඒ වගේම කාශ්‍යප මහරහතන් වහන්සේ සරුවත්යන් වහන්සේ එකහා සමාන රූප සම්පත්තියකින් යුක්තයි. කවුරුත් හැවටෙනවා භාග්‍යවතුන් වහන්සේ සවනක් ගන රශ්මී මාලාවන් පකුලවාගෙන යන ගමනේදී සමහර අය රැවටෙනවා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා. ඒක අම්ම කෙනෙක් දානෙ පූජා කරන්නේ වැරදිලා. හැම අවස්ථාවකදීම කාශ්‍යප මහරහතන් වහන්සේට මව් කෙනෙක් නැති දරුවෙක් හැටියට මව් කෙනෙක් හැමදාම දානේ පූජා කරනවා. පූජා කරනකොට එදා බුදුරජාණන් වහන්සේ වැඩි බුදුදහස් හකුලාගෙන අනේ අර දානේ පූජා කළා. ටික වෙලාවක් යනකොට කාශ්‍යප මහරහතන් වහන්සේ පිටිපස්සෙන් වැඩි. ඒ අම්මට බොහෝම සංවේගයක් ඇති වුණා. මං හැමදාම දෙන දානේ මට අද දෙන්න බැරි වුණා කියලා. පිටිපස්සෙන්ම වාග්යතුන් වහන්සේ පිටිපස්සෙන්ම ගිහිල්ලා පාත්‍රයට අත දාලා අර දාන ටික ගත්ත ආපහු. භාග්‍යතුන් වහන්සේ අදිස්ථාන කළා ඒ අම්මා දුන්න දාණය පමණ ලබා ගන්න කියලා. ඒක අරගෙන කාශ්‍යප මහ රහතන් වහන්සේට පූජා කළා. අන්න ඒ වගේ උතුම් ගුණ ශාසනය තුල කාශ්‍යප මහ රහතන් වහන්සේගේ विद्यमान තියෙනවා. ඉතින් එවැනි උතුමන් වහන්සේ නමක් භික්ෂූන්ට ආවාද අනුශාසනා දෙනකොට ඒ අවලාවේ භාග්‍යතුන් වහන්සේට කාශ්‍යප මහරහතන් වහන්සේ මතක් කර සිටියා ස්වාමීනි දැන් භික්ෂූන්ට අවවාද අනුශාසනා කරන කාලයක් නෙමෙයි. මේ අනුශාසනා ඔක්කොම නොපිටට පිළිගන්න. මේ අවවාද අනුශාසනා පිළිගන්නේ නැහැ දැන් ගොඩක් දෙනෙක්. මේ අනුශාසනා පිළිගන්න ශ්‍රද්ධාවක් නැහැ. ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් තමයි ධර්ම අවවාද අනුශාසනාව පිළිගන්නේ. ඒ වගේම කුසීතකමක් තියෙනවා. කම්මැලිකම් තියෙනවා. ඒ වගේම කුසල කර්මය කරන්න කිසිම මේ වීරියක් නැහැ. ඒ වගේම ප්‍රඥාවක් නැහැ. ඒ ආගේ දේවලින් ඒ භික්ෂුන් වහන්සේලාට ආවාද අනුශාසනා කළාට කිසිම පිළිගැනීමක් නැහැ. පිරිහීමමයි තියෙන්නේ. ඒ පිරිහීම තියෙන්නේ කොහොමද? මේ භාග්‍යවතුන් වහන්සේට කාශ්‍යප මහරහතන් වහන්සේ මතක් කර සිටියා අවපක්ෂයට පායන හඳ. අවපක්ෂයට කියන්නේ මාසේ පොය කිට්ටුවෙන්ද කිට්ටුවෙන්ද හඳ පායනකොට ඒ හඳේ වර්ණය අඳුර වෙනවා. හැඩේ කුඩා වෙනවා. බබලන ගතිය අඩු වෙනවා. ආලෝක දහනාව අඩු වෙනවා. එහෙම අඩු වෙලා ගිහින් මාස පොයේ දවසට එනකොට සම්පූර්ණයෙන් හඳ අඳුර වෙනවා. අන්නේ අඳුර වෙනවා වගේ තමයි ශ්‍රද්ධාවක් නැති. ඒ වගේම කුසීතකමක් මේ තියෙන ප්‍රඥාවන්තකමක් නැති අවවාද අනුශාසනා පිළි නොගන්න යම් කිසි කෙනෙකුට අවවාද අවවාද අනුවාද අනුශාසනා කළාම ඒවා පිළිගන්නේ නැත්නම් ඒ අය පිරිහීමටපත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේට මතක් කළා. උපමා සහිතව. ඒ වගේම යම් යම් අවස්ථාවලදී කුසල් අරමුණු උදුම්පත් කරගෙන ශාසනික වශයෙන් ආවාදන ශාසනා කරනකොට යම්කිසි කෙනෙක් බොහෝම හොඳට ශ්‍රද්ධාවෙන් ඒ බුද්ධ අනුශාසනාවක් හැටියට ඒ ශ්‍රාවක සංමේ ශ්‍රාවකයන් වහන්සේලා දෙන ආවාද අනුශාසනාව උනත් බොහෝම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඒක නුවණින් පිළිඅරගෙන කිසියම් කුසීතකමක් නැතුව පටන් ගන්නා ලද ආරද්ධ වීරියෙන් යුක්තව ඒ කුසල් අරමුණ වල යෙදෙනවා. ඒ වගේම ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදෙනවා. යෙදিলা ශ්‍රද්ධාවෙන් යුක්තව, හිරියොත්ප්ප දෙකෙන් යුක්තව ශාසන ප්‍රතිපදාවේ යෙදিলা ප්‍රඥාවන්තව කටයුතු කරන යම් කිසි ශ්‍රාවකෙක් වෙයි නම් ඒ ශ්‍රාවකයා කවදාවත් පිරිහෙන්නේ නැහැ කියනවා. පිරිහෙන්නේ නැත්තේ කොයි වගේද? පුරපක්ෂයට පායන හඳ වගේ කියනවා. පසළොස්වක් දවසට පුරපක්ෂේ පායන හඳ ඒ පසළොස්වක් දවස එනකොට බොහෝම අලංකාරමත් හැටියට හඳේ හැඩරුව බොහෝම පිළිකුන් බවට පත් වෙනවා. ආලෝකයේ විහිදලා යනවා. කිසියම් අඩුපාඩුවක් නැහැ. අන්න ඒ වාගේ ශාසනයේ ගුණධර්ම පුරන ශ්‍රද්ධාවන්ත ඥාන සම්ප්‍රයුක්ත කුසල් කරන්න කැමැති හැම කෙනෙක්ම ඒ දිනුව බලාපොරොත්තුෙන් කටයුතු කරනවා නම් පුරපක්ෂයේ ගමන් කරන චන්ද්‍රයාසේ පිළිහිමටපත් වෙන්නේ අභිවෘද්ධියටමපත් වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේට කාශ්‍යප මහරහතන් වහන්සේ උපමා සහිතව පෙන්눔 කළා. හොඳයි හොඳයි සාකාශ්‍යපය සාදු සාදු කාශ්‍යපය ඒ වගේ තමයි ආවාද අනුශාසනා කරන්නට ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ ඒ දුන්න අවවාදයේ ඉතාමත්ම වික්ෂූන්ට දෙන අවවාදය භාග්‍යවතුන් වහන්සේ අනුමත කළා. අනුමත කරන භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මයේම තමන් වහන්සේගේම ශ්‍රීමුකෙන් නැවත දේශනා කළා. දේශනා කරන වික්ෂූන් වහන්සේට මෙන්න මේ විදිහේ අවවාද අනුශාසනා කළ යුතු ආකාරය කාශ්‍යපය ඔබට මම දෙදෙනාම භික්ෂූන්ට අවවාද කළ යුතුයි කියන එක භාග්‍යතුන් වහන්සේ එදා කාශ්‍යප මහරහතන් වහන්සේට මේ කොවාද සූත්‍රයෙන් අනුශාසනා කළා. ඒ අනුශාසනාවේ සඳහන් වෙනවා අපි නුවණින් කල්පනා කරලා බැලුවොත් දැන් කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා ප්‍රකාශ කළා මේ දෙන අවවාද පිළි නොගන්න ස්වභාවය. දැන් අද කාලෙත් ගොඩාක් දෙනෙකුට ස්වාමීන් වහන්සේලා කියන අවවාද උනත් පිළිගන්නේ මව්පියන් දෙන අවවාද වුණොත් පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති ස්වභාවයකින් පවතිනවා. එහෙම පිළිගන්නේ නැත්නම් ඒ පිළිගන්න අවවාද අනුශාසනා පිළි නොගන්න හැම දෙනාගේම ජීවිත පිරිහීමටපත් වෙනවා. ඒ වගේම කුසීත අලස කම්මැලිකම් ඇති වෙනවා. කොච්චර වැඩ කරන්න පුළුවන් ශක්තිය තිබුණත් කුසීතකමින් කාලය ගත කරනවා. දිනුවක් ලබන්න බෑ. ඒ වගේම ලැජ්ජා බය කියන මෙන්න මේ පාපයට ලැජ්ජාව පාපයට බය කියන එක මේ නැහැ. ඕනම පාප කර්මයක් ඕනම අකුසල කර්මයක් කිසිම ලැජ්ජාවක් බයක් නැතුව කරනවා. කරපුවාම හැම අවස්ථාවකදීම ඒ කරන පුද්ගලයා පිරිහීමටපත් වෙනවා දියුණුවක් ලබන්නේ නැහැ. ඒ වගේම අඥානවන්තයා අඥානවන්තකම නිසා කොච්චර ආවාද අනුශාසනා කළත් පිරිහෙන්නේ පිරිහීමටපත් වෙනවා. ඒ පිළිහිමටපත් වෙනවා නම් ඒ සෑම කෙනාගේම ජීවිතයට අවපක්ෂයට පායන හඳ වගේ තමන්ගේ ගුණ ධර්මයෙන් ඒ සෑම ආකාරයකින් පිළිහි පවතිනවා කියන එක මතක් කරගන්න. ඒ නිසා දැන් අපි කුසල් ධර්මුණක් මුදුන්පත් කරගෙන ශාසනික වශයෙන් පින්කම් කරනකොට අපිට තියෙන්න ඕන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැත්නම් ඒ පින්කම පිළිබඳ විශ්වාසය අපේ නැහැ. විශ්වාසය තමයි මේ පින්කමෙන් දානයක් දුන්නත් අපි විශ්වාස කරනවා මෙන්න මේ වාගේ විපාකයක් අපට තියෙනවා සසර ගමනේදී ලබාගෙන සුවසේ පාරමී පුරාගෙන නිවන් දකින්න මේ දන් දෙන එක කුසලයේ අපිට පිහිට වෙනවා උපකාර වෙනවා. සීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්මයක් දැක්කොත් මේ වාගේ දෙයක් වෙනවා. භාවනාවක් කළොත් ප්‍රඥාවක් දිනු කළොත් මේ වාගේ ප්‍රතිපද ප්‍රතිඵලයක් අපට ලැබෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. අන්නේ විශ්වාසයේ තහවුරු කරගෙන සම්මාදිට්ඨි ප්‍රඥාවෙන් තුරුණුවන් කෙරෙහි විශ්වාසයෙන්, කර්ණඵල විශ්වාසයෙන් නිවන් අරමුණු කරගෙන ඒ පින්කමක් සම්පූර්ණ කරනවා. ඒ පින්කමක් කරන කෙනාගේ సంతානය එතකොට ශ්‍රද්ධාවෙන් දියුණු වෙනවා. ශ්‍රද්ධාවෙන් දියුණු වෙනකොට ශ්‍රද්ධාවේ කොටස් තියෙනවනේ. මේ එක එක අවස්ථාවන් අන්නේ අවස්ථාවන් Tamange సంతානයේ ගොඩනගෙන ආකාරයේ නුවණින් බලබලා ඒ ප්‍රතිපත්ති මාර්ගය අනුගමනය කරන්න පුළුවන් අවවාද අනුශාසනා පිළි අරගෙන. සද්ධාන ලක්ෂණ සද්ධාව ඒ කියන්නේ කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය ඇදහිීමෙන් පිළිගන්නවා. සූවිසි මහා ගුණය ඇදහිීමෙන් පිළිගන්නවා. ඒ වගේම කුසල් අකුසල් දෙක පිළිගන්නවා. කුසලයට හේතුව අකුසලයට හේතුව පිළිගන්නවා. කුසල විපාකය අකුසල විපාකය පිළිගන්නවා. මෙහෙම පිළි අරගෙන නිවන් අරමුණු කරගෙන පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන අපිට නිවන් අවබෝධ කරගන්න ලැබෙනවා කියන විශ්වාසයක් තියෙනවා. අන්නේ විශ්වාසයෙන් යම්කිසි අවවාද අනුශාසනාවක් බුදුරජාණන් වහන්සේගෙන් හෝ ශ්‍රාවකෙන් වහන්සේලාගෙන් ලබනවා නම් ඒ ලබන කෙනාගේ ශ්‍රද්ධාව බලවත් වෙනවා. ඒකද කියනවා සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. ඊළඟට එහෙම නවතින්නේ නැහැ. නැවත නැවතේ පින්කම් නැවත නැවත කරනවා. නැවත නැවත කරනකොට බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ කෙරෙහි ප්‍රසාදයක් ඇති ඒ ප්‍රසාදය ඇති වෙනකොට රත්නත්‍රයේ ගුණ සිහිකරනද සිහිකරනද සිතේ ප්‍රසාදය ඇති වෙනවා නම් එතන තියෙන සම්පසාදන ලක්ෂණ සද්ධා. කියන්නේ කුරුණවන්ගේ ගුණ සිහිකරනද සිහිකරන තමන්ගේ සිත පහදිනවා. පහදින්න පහදින්න හිත ප්‍රසන්න වෙනවා. ලෝභ, දේශ, මෝහ, තණ්හා, මාන, දික්ක ඔක්කොම අඩු වෙනවා. අඩු වෙලා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, සිව්බඹ විහෙරණ වැඩෙනවා. ඊළඟට ශ්‍රද්ධාව, විදිය, සතිය, සමාධිය, ප්‍රඥාව වැඩෙනවා. බොහෝම ශ්‍රද්ධාවෙන් ප්‍රසන්න වූ සිතකින් මේ පින්කම් වල යෙදෙනවා. පින්කම් වල යෙදෙන්නේ ඇයි? අර ශ්‍රද්ධාවේ තියෙන විශ්වාසය නිසා. අන්නේ විශ්වාසයේ තියෙන කෙනාට භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව ශ්‍රාවකයන් වහන්සේලාගේ අනුශාසනාවේ පිහිටලා සද්ධා මුදුන්පත් කරගෙන පින්කම සිද්ධ කරනවා. අන්න ඒ නිසා සම්පසාදන ලක්ෂණ සද්ධාව කියනවා තුරුණුවන්ගේ ගුණ සිහි කරනකොට තමන්ගේ සිත ප්‍රසාදයටපත් වෙනවා. එතකොට ප්‍රසාදයටපත් වෙවි කුසල් අනුමුණු මුදුන්පත් කරගෙන පින්කම් කරනවා. ඊළඟට සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාව කියනවා. ඒ සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාව තියෙනවනම් ඕනම අවස්ථාවකදී පින්කමක් කරනකොට සමහර වෙලාවට බාධා වෙනවා. අන්නේ බාධා මැඩගෙන ඒ පින්කම කරන්න පුළුවන් නම් එතන තියෙන්නේ සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාව. දැන් අපි උදාහරණයක් වශයෙන් අපිට දානයක් දෙන්න ඕනේ කියලා හිතනවා. හිතනකොටම හිතනවා නෑ මට තව කල් තියෙනවනේ කියලා ඒ දානය පස්සට දානවා. එහෙම නැත්නම් ඒ මුදල වෙන එකට අපි යොදමු කියලා ඒ දානයේ දෙන එක පස්සට කරනවා. පස්සට දාන්නේ මොකද? අර ලෝභ හිත මතුවෙන නිසා. ශ්‍රද්ධාව වැඩි කෙනා එහෙම නෙමෙයි. දානේ දෙන්නයි හිත පහළ වුණා නම් ඒ පහළ වෙච්ච වෙලාවෙම මට මේ කුසල් අරමුණක් පහළ වුණේ මේ කුසල් අරමුණෙන් මම ප්‍රයෝජනෙ ගන්න ඕනේ කියලා හිතාගෙන මොන බාධා ආවත් අර දානමය පින්කම සිද්ධ කරනවා. එහෙම නැත්නම් දානය දෙන්න යනකොට සමහර වෙලාවට තමන්ගේ දරුවන් ඥාතීන් හිතවන්තයින් ඒකට බාධා කරනවා. බාධා කරනකොට මේ බාධාකාරී සිටින නිසා මන් දාණය දෙන්න බෑ කියලා නවත්තනවා. අර සම්පක්ඛණ්ඩන ශ්‍රද්ධාව තියෙනවා නම් මොන බාධාව ආවත් මොන සතුටෙක් ආවත් මගේ මේ පුණ්‍ය කර්මය මන් නිසි හැටියට සිදු කරනවා කියලා කිසියම් වැලීමක් හැකීමක් නැතුව අර පින්කම සිද්ධ කරනවා. එහෙම සිද්ධ කරනවා නම් අපි ළඟ තියෙන්නේ සම්පක්ඛණ්ඩන ලක්ෂණ ශ්‍රද්ධාව. ඊළඟට ඕකාත්පන්න ලක්ෂණ ශ්‍රද්ධාව ඒ කියන්නේ සතුරු කරදර බාධක පීඩා ඇවිල්ලා මාර උවදුරු වගේ එනවා. මාරාවේශ වගේ එනවා. පින්කමක් කරන්න ගියාම. එහෙම කරන්න ගියාම ඒවා මොනදී ආවත් අර කිසිම බාධාවක් නැතුව ඒ පින්කම කරනවා. හරි කතරාංග ජාතකයේදී මහබෝසතාණන් වහන්සේ දන් දුන්නේ. වම් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දාන පාත්‍රය ගෙනල්ලා පූජා කරන්න එනකොට විදුලේ කිනිහිටි ගිනිවලක්. ගින්දර ඇවිලෙනවා. ගින්දර ඇවිලෙනකොට කල්පනා කරා බෝසතාණන් වහන්සේ මේකනම් මේ වසවත්ති මාර්යාගේ වැඩක් කියලා හද හද දෙයා බලනකොට වසමාත්ති මාර්යා බලාගෙන ඉන්නවා. මේ ගිනිවල මවල. ඇයි බෝසතාණන් වහන්සේගේ දානේ වළක්වන්න? ඇහුවා ඔබ කවුද? මම වසවත්ති මාර්යා. ඇයි ආවේ? ඔබේ දානේ වළක්වන්නේ? කියලා කිව්වා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ කියා සිටියා ඔබ වාගේ දහසක් පිරිස මාර්ගය ආවත් මගේ මේ දාණය වළක්වන්න කොට බෑ කියලා පිරුණවන්ගේ ගුණ සිහි කරගෙන අර පාඩය ගිනිවලට තිබුණා. දැන් තිබ්බා. කියනකොට ගිනිවල ගිනි අඟුරු පලාගෙන නෙළුම් මල් පිපුණා. ඒ නෙළුම් මල් මතකින් පසේ බුදුරජාණන් වහන්සේට දාන පාත්‍රේ පූජා කළා. අන්න සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා. මාර බාධක ආවම් කිසිම දෙයකට කම්පා වෙන්නේ නැහැ. ඉතින් එහෙම කම්පා වෙන්නේ නැත්තේ ඇයි? අර ශ්‍රද්ධාව තියෙන නිසා වැඩි හිටි. මුතුමන්ගේ ආවාද අනුශාසනා පිළිගන්න, ශ්‍රාවකයන් වහන්සේලාගේ ආවාද අනුශාසනා පිළිගන්න, ලෞතර සාම්ප්‍රදායිකයන් වහන්සේගේ ආවාද අනුශාසනා පිළිඅරගෙන ශ්‍රද්ධාවෙන් කටයුතු කරන කෙනාට ඔය ආකාරයෙන් ශ්‍රද්ධාව උපදිනවා. ඊළඟට ආගම ශ්‍රද්ධාව ආගම ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි යම් දවසකදී බුදු පසේ බුදු මහරහත් භාවයේ ප්‍රාර්ථනා කරමින් යම් දවසකදී ප්‍රාර්ථනා ලැබුවා නම් ඒ ප්‍රාර්ථනා ලැබූ අවස්ථාවේ ඉඳලා ඒ මාර්ගඥානිය ලබනකම් දැන් රහත් භාවයේ ප්‍රාර්ථනා කරන රහත් භාවයේ ප්‍රාර්ථනා කරන අවස්ථාවේ පටන් රහත් භාවයේ සම්බුද්ධ ශාසනයක ලැබුවා නම් ඒ ලබන තෙක් අපේ సంతානයේ පවතින ශ්‍රද්ධාව පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරා නම් යම් තැනක ඉඳලා ඒ පසේ බුද්ධත්වයේ ලබන තෙක් අපේ సంతානයේ පහළ වෙන ශ්‍රද්ධාව. ලෞතුරා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන ආවනම් ලෞතුරා බුද්ධත්වයේ ලබන තෙක් අපේ సంతානයේ පවතින ශ්‍රද්ධාවට කියනවා ආගම ශ්‍රද්ධාව කියලා. ඊළඟට අධිගම ශ්‍රද්ධාව. අධිගම ශ්‍රද්ධාව කියලා කියන්නේ මාර්ගඵල අවස්ථාවේදී අපේ సంతානයේ පහළ වෙන ශ්‍රද්ධාව. ඒක වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට පින්කම් කරනකොට අපි කිසිම බයක් සැකයක් නැතුව විශ්වාසයෙන් ඒ ශ්‍රද්ධාව උපදවාගෙන පින්කම් සිද්ධ කරනවා නම් අපේ సంతානය එතකොට ඔය අවස්ථාවලටපත් වෙනා ශ්‍රද්ධාව උපදිනවා. ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව උපදිනවා විශ්වාසයෙන් ඊළඟට සිතේ ප්‍රසාදයෙන් සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාව පහළ වෙනවා. ඊළඟට කෙලෙස් සතතන් යටපත් කිරීමට නීවරණ ධර්මයන් යටපත් කිරීමට සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා විදිහටපත් වෙනවා. සතරු කරදර බාණ්ඩක මැඩගෙන යන්න ඕකප්පන සද්ධා විදිහටපත් වෙනවා. ඊළඟට ආගම සද්ධාව අපට නිවන් දකින්න තුරු සම්බුද්ධ ශාසනයක පුරුණුවන් කෙරෙහි ඇති වෙන විශ්වාසය තහවුරු වෙනවා. අධිකම සද්ධාවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න තෙක් අපට හොඳට ඒ සද්ධාව ස්ථිරත්වයටපත් කරගෙන නිවන් අවබෝධ කරගන්න ලැබෙනවා. ඒ ලැබෙන අවස්ථාව තමයි හැම දෙයකටම අපිට පිළිත වෙන්නේ සරුවත්යන් වහන්සේගේ අවවාද අනුශාසනාව හා ශ්‍රාවකයන් වහන්සේලාගේ අවවාද අනුශාසනාව. ඒ අනුශාසන පිළිගන්න කෙනාට ඒ ශක්තිය ලැබෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ වගේම හිරියොත්තාප දෙක. ඒ වගේම අපි පින්කම් සිද්ධ කරනකොට හැම අවස්ථාවකදීම අකුසලයට ලැජ්ජාවයි උපදින්න ඕනේ. ලැජ්ජාභය උපදවාගෙන ඒ කුසල් අනුමුණු උදුම්පත් කරගෙන පින්කම් කරනකොට බොහොම සංවරයෙන් අපි පින්කම් කරනවා. දන් දෙනකොටත් බොහොම සංවරයෙන් දානමාන ආදී දෙනවා. සීල් සමාදන් වෙනකොට බොහොම සංවරයෙන් සීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්ම යෙදෙනවා. බණ භාවනා කරනකොට ඒ සෑම මොහොතක් පාසාම ලැජ්ජාභය උපදවාගෙන අකුසල චේතනාවට දුස්චරිතකම් නොකඩ සුචරිත ධර්ම වලින් ශාසන ප්‍රතිපත්තිය තුළින් ආමිෂ ප්‍රතිපatti සමත විපස්සනා ආදී උදාහරතර ගුණධර්මයන් ආරක්ෂා කර ගැනීමට අපට මේ හිතියොත් අපේ උපකාර වෙනවා. ඒ නිසා ගෞරව සංප්‍රේෂ්ඨව කුසල් අරමුණු මුදුන්පත් කරගන්න සෑම කෙනෙකුටම අවවාද අනුශාසනා තුළින් මේ පාපයට ලැජ්ජාවයි පාපයට බයයි උපදවාගෙන කුසල් අරමුණු වල සුචරිතභාවයෙන් යෙදී වාසය කරන්නේ සද්ධාවන්ත සත්පුරුෂයා සරුවත්යන් වහන්සේගේ අනුශාසනා හා ශ්‍රාවකයන් වහන්සේලාගේ අනුශාසනා පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන එක දේශනා කළා. කවදාවත් පිරිහෙන්නේ නැහැ. පුරපක්ෂේ ඡන්දයාසේ මොහොතින් මොහොත දියුණුවටපත් වෙනවා. අන්න ඒ දියුණුවටපත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ ඒ පහදලා දුන්නා. ඊළඟට අපි කුසීතකමක් නැතුව පටන් ගන්නා ලද වීර්යයෙන් යුක්තව පින්කම් කරනවා. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරාක්කම ධාතු කියලා තියෙනවනේ වීර්ය වැඩෙන හැටි. ඒ කියන්නේ පින්කමක් කරනකොට ආරම්භයේ පටන් ගන්න ස්වභාවය තමයි ආරම්භක ධාතු. ඊළඟට පින්කම කරගෙන යනකොට නික්කම ධාතු. පින්කම ඉවරුණාන් පස්සේ පරාක්කම ධාතු. ඒ විදිහට මේ අවස්ථා තුනේදීම කුසිත වෙන්නේ නැහැ. කම්මැලි වෙන්නේ නැහැ. පටන් ගත්ත පින්කම අවසානයේ දක්වාම එක හා සමානම කුසල් අරමුණකින් කරනවා. සමහර අයට කරන්න බෑ. කුසීත වෙනවා, කම්මැලි වෙනවා. කම්මැලි වෙන්නේ මොකද? දැන් බඩගිනි කියලා කම්මැලි වෙනවා. බඩ පිළිලා වැඩි කියලා කම්මැලි වෙනවා. උදේ පාන්දර වැඩි කියලා කම්මැලි වෙනවා. රාත්‍රී කාලේ වැඩි කියලා කම්මැලි වෙනවා. සීතල හැදෙනකොට කම්මැලි හැදෙනවා. උෂ්ණයි කියලා කම්මැලි හැදෙනවා. කුසීත වස්තු තියෙනවනේ. ඔන්න මේ කුසීත වස්තු වලට යෙදෙන්නේ කවුද? අර බුද්ධ අනුශාසනාව පිළිගන්නේ නැති කෙනා. ඒ නැති කෙනා හැම වෙලෙම හැකිලෙන්න බලනවා. එහෙම හැකිලෙන්න කෙනාට සාසනික පින්කම් කරන්න බොහොම අපහසුයි. අන්නේ අපහසුභාවයෙන් මගවරවාගෙන කුසීත වස්තුවලට එදෙන්නේ නැතුව ආරම්භක ධාතු වීර්යෙන් පරාක්‍රම ධාතු වීර්යෙන් නික්කම ධාතු වීර්යෙන් යුක්තව සෑම කුසලයක්ම අපි කරන්න කරන්න ඕනේ පටන් ගන්නාලද වීර්යෙන් යුක්තව. එතකොට කවදාවත් අපට පිරිහීමක් වෙන්නේ නැහැ. ඒ වගේම සාසනික පින්කම් විතරක් නෙමෙයි. එදිනෙදා තමන්ගේ ලෞකික ජීවිතේ කරන්න තියෙන ඒවා ඒ කොම ඔය කුසීතකම් වලින් වෙන් වෙලා කරනවා නම් සෑම අවස්ථාවකදීම තමන්ගේ අභිවෘද්ධියක් පිණිස හේතු වෙනවා මිසක් පිරිහීමට හේතු වෙන්නේ නැහැ කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට අපි ඒ කුසල් අරමුණු මුදුන්පත් කරගෙන සිදු කරනකොට සමහර අයට තියෙනවා බද්ධ වෛරයක්. මේ බද්ධ වෛරයෙන් කටයුතු කරන කෙනා හැම වෙලෙම පිරියනවා. ආවාද අනුශාසනා පිළිඅරගෙන කරන සෑම අවස්ථාවකදීම සෑමදෙනා කෙරෙහිම මෛත්‍රී සහගත සිතින් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සිව්බඹ විහරණයෙන් යුක්තව පින්කම් සිද්ධ කරනවා. ඒ පින්කම් කරන්නේ කවුද? අවවාද අනුශාසනා පිළිගන්න කෙනා. ඒ කියන්නේ පින්කමක් කරනකොට මෙත්තාවෙන් යුක්තව පින්කම කරනවා. මෙත්තාවෙන් යුක්තව පින්කම කරනවා කියන්නේ පින්කම කරන්න සහභාගී වෙන්න සමදනාත් එක්කම එක හා සමාන ප්‍රවැත්මකින් මෛත්‍රී සාගත සිටින් පින්කමට සහභාගී කරවා ගන්නවා. ඊළඟට කරුණාවයි. මේ පින්කම කරන වෙලාවේ මොකක් හරි කරදරයක් පීඩාවක් කාට හරි වුණොත් ඒ කෙනාට ඒ වෙලාවේ පිහිට වෙනවා කරුණාවයි. ඊළඟට මේ පින්කම සිද්ධ කරන වෙලාවේ බොහෝම ප්‍රසන්න හැටියට ඒ පින්කම් වල යෙදෙන අය දැකලා බොහෝම සතුටටපත් වෙනවා. ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ දරුවන් වුණත්, නෑදෑයන් වුණත්, හිතවන්තයය වුණත්, ඒ පින්කමේ යෙදලා වාසය කරනකොට බොහෝම සතුටින් ඒ අයට තුරුණුවන්ගේ ආශිර්වාද ආශිර්වාද කරමින් මුදිතා ගුණයෙන් යුක්තව ඒ පින්කමට සහභාගී වෙනවා. එතකොට දිනුවක් ලැබෙන්නේ. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය ඇති වෙන්නේ නැහැ. එතකොට ඒවා පිළිගන්නවා නම් බුද්ධ අනුශාසනාව හා ශ්‍රාවක අනුශාසනාව පිළිගත්ත කෙනෙක් වෙනවා. ඊළඟට හැම වෙලෙම මේ කුසල් ධර්මවල මුදුන්පත් කර ගන්නකොට අවවාන අනුශාසනා කරන්නට වික්ෂුන් වහන්සේලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් වැඩිහිටි පිරිස ඉන්න ඕනේ. ඒ වැඩිහිටි පිරිස ඉන්නවා නම් ඒ අනුශාසනා කරන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් පිළිහෙන්නේ නැහැ. යම් තැනක ඒ අනුශාසනාවක් කරන්න කෙනෙක් නැහැ. වැඩිහිටි කෙනෙකුත් නැහැ. ස්වාමීන් වහන්සේ නමකුත් නැහැ. නැත්තම් ඒ පිරිස පිරිහීමටපත් වෙනවා. ඒ නිසා හැම අවස්ථාවකදීම අපි gedaraක ජීවත් වුණා පින්කමක් කරන වෙලාවක වුණත් සෑම මොහොතක් පාසාම වැඩිහිටි මව්පියන්ගෙන් ඊළඟට ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් අවවාද අනුශාසනාව බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ බලාපොරොත්තු වෙන්නේ කවුද? සුවත කීකරු ක්‍රමෙන් සාසනික කටයුතු කරන නිවන් අරමුණු කරමින් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන සෑම දෙනාටම ඒ වාසනා ශක්තිය මතුවේ. ඒ නිසා මෙන්න මේ වාගේ අවවාද අනුශාසනා දෙන්නන් අතර මෙන්න මේ බුද්ධ වචනය අකුරට පිළිපදෙමින් ශ්‍රාවක වචනය අකුරට පිළිපදෙමින් ශාසනික කටයුතු කරන සෑම කෙනාටම මේ වාගේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන අභිවෘද්ධිය පිණිස හේතු වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපි කල්පනා කරගන්නට ඕන සරුවත්යන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ කල්ප කෝටි ගාණක් ගියන් පස්සේ. ඒ සරුවත්යන් වහන්සේලා පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන අවබෝධ කරගත්ත ධර්මයකින් යම්කිසි අනුශාසනාවක් කරනවා නම් මෙලව අර්ථයේ පිණිස, පරලොව අර්ථයේ පිණිස, නිවන් අර්ථයේ පිණිස හේතු වෙන උතුම් කුසල් අරමුණක් මුදුන්පත් කරගෙන අනුශාසනා කරන්නේ තමන් වහන්සේලාගේම ස්වයංබු ඥාණයෙන් අවබෝධ කරගත් ධර්මයකි. ඒ නිසා ප්‍රඥාවෙන් අධික බෝසතාණන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂයක් තුළ පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ඒ පාරමී මුදුන්පත් කරගෙනයි ලෞතර බුද්ධත්වයේ ලැබුවේ. ශ්‍රද්ධාවෙන් අධික බෝසතාණන් වහන්සේලා අටා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලයි ලෞතර බුද්ධත්වයේ ලබන්නේ. වීර්යාධික බෝසතාණන් වහන්සේලා සොරසා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරාගෙනයි ලෞතර බුද්ධත්වයේ ලබන්නේ. එතකොට මේ බෝසතාණන් වහන්සේලා ස්වයං බුඥාණයෙන් තමයි මේ ධර්මය අවබෝධ කරගෙන ලෞතර බුද්ධත්වයේ ලබන්නේ. මේ බුද්ධත්වයේ ලබාගත් බුදුරජාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනාව හා ඒ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලාගේ අවවාද අනුශාසනාව යම් සැදැහැති කෙනෙක් පිළිගන්නවා නම් කර්මපද විශ්වාසයෙන් යුක්තව මේ කර්මඵල විශ්වාසයෙන් නිවන් අරමුණු කරගෙන පිළිගන්න සෑම දෙනාගේම ජීවිත මෙලවත් පරලවත් යහපත පිණිස හේතු වෙලා පරම සනසිල්ලෙන් ලෝකෝත්තර නිවන පිණිස උපනිෂ්ඨේ වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපි කවුරුවේ ගෞරව සම්ප්‍රවිත වෙන්න ඕන සරුවත්යන් වහන්සේගේ ආවාදන ශාසනාවත් ඒ වගේම ශ්‍රාවක දේශනා වශයෙන් පැවැත් වූ අනුශාසනාවක් දොහොත් මුදලින් පිළි අරගෙන කර්මඵල විශ්වාසයෙන් යුක්තව සීලාදී ප්‍රතිපත්ති ගුණධර්ම වල යෙදিলা ලෞකික ලෝකෝත්තර උභයාර්ථයේ මුදුන්පත් කරගන්න ලැබෙන වටිනා වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට අපට පිහිට වෙන්නේ උපකාර වෙන්නේ සරුවත්යන් වහන්සේගේ උතුම් අනුශාසනාවයි කියන එක අපි නුවණින් පිළිගන්නට ඕන. එහෙම පිළිඅරගෙන කටයුතු කරමින් අදත් මේ උතුම් ආවාදන ශාසනා පිළිඅරගෙන උතුම් කුසල් අරමුණු මුදුන්පත් කර ගැනීම චේතනා සම්ප්‍රත්‍ය මුදුන්පත් කරගෙන අද දායකත්වයේ දනාගෙන මේ උතුම් දේශනාව දේශනා කරවලා ලෝකයාට මේ ධම් සිසිලෙන් සැනසෙන්න වාසනා ශක්තිය උදා කර ගැනීමේ උතුම් දායකත්වය දරාගෙන මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන බන්දේගම කන්දර වල වේදගොඩ වත්තේහි ගුණතිලක දූදරු පිරිස විසින් මේ පින්කම සංවිධානාත්මකව සිදු කරගෙන බලාපොරොත්තු වෙන්නේ දැසී ගිය විශ්‍රාමලත් දම්පති එන්ඩ්‍රිඩ් මුණදලක පියතුමාණන්ට සීලවතී සූර්යාර්ති ගුණතිලක මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ චේතනා මුදුන්පත් කරගෙන ඒ මව්පිය දෙපළට මේ උදාාරතර පුණ්‍ය ශක්තියේ පිණි අනුමෝදන් වෙත්වා සුගති සංඛ්‍යාට සඵලවා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම එසීගිය පෙන්සිස් කොටිටුවක්කු රණදීර පියාණන්ට සහ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම නැසී ගිය සැන්සන් ගීගහණේගේ මහත්මයා සහ එම දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමත් පවුල් වලට සම්බන්ධ නැසී ගිය සියලුම දෙමාපිය ඥාති හිත මිත්‍රාදී පිරිසක් පින් බලාපොරොත්තුෙන් වෙතොත් ඒ සෑම දිනාට මේ උදාාර කර පුණ්‍ය ශක්තිය පිණි අනුමෝදන් වෙත්වා සුගති සංඛ්‍යාට සබලබා පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන සාන්ත නිවනින් සැනසෙන්න මේ උතුම් උදාාර කර පුණ්‍ය ශක්තිය එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සත්‍යපීමක් වශයෙන් මෙරට හා විදේශගතව රැකියා කරන අධ්‍යාපන කටයුතු වල යෙදෙන දූදරු පිරිසට නිදුක් නිරෝගී භාවයේ චිරදීවනයේ දීර්ඝාස නිරෝගී සම්පත් ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවයි. ඒ නිසා මේ සම්දනාටම මේ කරන කියන සතිය ලක්ෂා වෙළඳ ව්‍යාපාර ආදී සෑම දෙයකටම අධ්‍යාපන කටයුතු අදාරන දූදරුවන්ටද එළඹ සිටි සිහියෙන් නුවණින් යුත්ව සියලු දේවල් සම්පූර්ණ කරගනිමින් පාරමී ශක්තිය මුදුන්පත් කරගන්නටත් අනාගතයේ බලාපොරොත්තු වන සියලුම සම්‍යක් ප්‍රාර්ථනා සියල්ලක් මුදුන්පත් වී සෞභාග්‍ය කරා තමන්ගේ සිය ජීවිත පවත්වා ගන්නට වාසනා ශක්තිය දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසනය කරනවා. ඒ වගේම දේශනා දේශනා ධර්ම දේශනා පවත්වන දේශක ආනන් වහන්සේටත් ඒ වගේම දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ උතුම් කුසල ශක්තිය බලයෙන් ආයුර ආෝග්‍ය සම්පත් ඇතුව සුවසේ පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ආයුර ආෝග්‍ය සම්පත් ඇතුව පාරමී ගුණ දියුණු කරගන්න දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසනය කරන අතර මේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගන්නට මේ අවස්ථාව ලබාගත් ඒ බැද්දේගම ගුණතිලක පවුලේ දූදරු පිරිසටත් තව තවත් මේ සහභාගී වූ සමදෙනාටත් මේ උදාාරතර පුණ්‍ය ශක්තිය බලයෙන් රත්නත්‍රේ පීඨෙන් දෙවියන්ගේ රැකවරණයෙන් කල්යාණ මිත්‍ර උතුමන්ගේ ආශිර්වාද බලයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක් උදා වේවා සියලු යහපත් සංකල්පනා මුදුන්පත් වේවා තව තවත් ශාසනය පිහිට කරගෙන රත්නත්‍රේ මුල් කරගෙන කර්ණඵල විශ්වාසයෙන් සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා ආමිෂ ප්‍රතිපත්‍ය ආදී උතුම් ගුණයන්ගෙන් පරිපූර්ණත්වයට පත්වෙමින් සුවසේ පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවී සනසුන ලෝකෝත්තර සනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්නට සමදනාටම වාසනා ශක්තිය දීර්ඝාස නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසනය කරනවා. ආකාසන්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් ධක්කන්තු ශාසනං ආකාසං තාච බුම්මත්තා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මත්තා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු තං සදාති හැම දිනාගේම හිතසුව සදන්නට සැමට සැනසෙල ළඟා කර දෙන්නට සූත්‍ර ධර්ම දේශනය මන අපිටුවහලක් වේවි කියන විශ්වාසය අප හදතුලේ තියෙනවා හදවතේ තියෙනවා ආරාධනා කරනවා මෙහි පැමිණ සිටින